ප්‍රශ්න එච්චරයි හම්බුනේ අවසරයි. නාද ටිකක් වැඩිපුර කාලය ගත වුණා. ඉතින් කාලය ගත වුණත් අපි සාකච්ඡා කළේ ගොඩක් ප්‍රායෝගිකව වැදගත් ප්‍රශ්න හුඟක් දෙනෙක් විමසුවා. එහෙමනම් අද දවසෙත් අපේ දහම් සෙවණි ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. ඒ වගේම අපේ විහාර විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ මුලින් ටික වෙලාවක් අපේ බදුල්ලේ සූර්ය රතන හාමුදුරුවෝත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ ගිහි මහත්ම මහත්මීනෝ සියලු දෙනා සම්බන්ධ වෙලා අද දවසෙත් අපි සුපුරුදු පරිදි බෝධිපාක්ෂික ධර්ම කතාවේ එක් දහම් කරුණක් ගැන తත්‍රමජ්ජත්තතා කියන චෛතසිකය සහ උපේක්ඛා මනෝභාවය පිළිබඳවයි අපි අද කතා බහ කළේ. ඉතින් මේ පිළිබඳව දේශනාව ශ්‍රවණය කරලා ප්‍රායෝගික දහම් කරුණු සාකච්ඡා කරලා අපි ජනිත කරගත් සියලු කුසල් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටම උපේක්ෂා ගුණය දියුණු කරගන්නටත් ප්‍රඥාව අවදි කරගන්නටත් සුවසේ පාරමී ධම් සපුරාගෙන ප්‍රාර්ථනා කරන පෝදියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම සඳහා මේ කුසලය ඔබ අප හැමදෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැමදෙනාටම තෙරුවන් සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික පැය දෙකමාරකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානයේ කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ